නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දිහිර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දිවසින් දුටු දෙව්ලොව සැප සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ කොරියාවේ සේවයෙන් යුතු මාතර ඌරුබොක්කේ පදිංචි පින්වත් සුරංග කංකානම්ගේ මහත්මයා විසින් එතුමා තමයි කොරියාවේ සිට මේ ධර්මදානය සඳහා දායකත්වය දරන්නේ තමන්ගේ ජීවිතයට විශාල පිනක් රැස් කරගන්නවා අන්න අයට ධර්මයේ පිහිට පිළිසරණ සලසල දීලා. ඒ වගේම විශාල ධර්මය ධර්මදානයක් සිද්ධ කිරීමේ පින මේ දායකත්වය දරන පින්වතුන්ට සැලසෙනවා. ඉතින් පින්වත්නේ මිනිස්සෙක් විසින් යහපත් සිතෙන් කයෙන් වචනෙන් යහපත් දෙයක් කළොත් එහෙම ඒ යහපත් දේ විපාක තමාට සැලසෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි මේ විමානවත් වල තියෙන කතාවල ස්වභාවය. මීට කලින් අපිට කියවන්න ලැබුණා ඉගෙන ගන්න ලැබුණා වරදකින් අත්මිදීමේ ආනිසංස. ඒ සිරිමා ගණිකාව තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ධර්මය නිසා වෙනස් කරගෙන මාර්ගඵල අවබෝධයට ඇවිල්ලා ඊට පස්සේ නිම්මාන රති දිව්‍ය ලෝකේ දක්වා හිත වැඩුවා. මේ බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාවක් සිටින්නේ නිම්මාන රති විසංකා. ඒ දෙව්ලොවටම මේ සිරිමාව ගියා ජීවිතේ අඩුපාඩු හදාගෙන. ගොඩාක් ජීවිතේ වැරදුනායට ධර්මයේ ලැබුණොත් එහෙම යාළගේ ජීවිතය ඉක්මනට වෙනස් කරගන්න පුළුවන්. ඒ වාගේ කෙනෙක් ධර්මයේ හැසිරුණොත් සාමාන්‍ය කෙනෙකුට වැඩිය ලොකු යහපතක්. මොකද හේතුව තමන්ගේ අකුසල් යට යන්න යා ගොඩාක් වීරියෙන් ධර්මය අල්ලනවා. ගොඩාක් වීරියෙන් ධර්මය අල්ලනවා. ඊළඟ මතකද මේ කතාවේ තිබ්බා පුන්න දාසයා සාරිපුත්ත මහරහතන් වහන්සේට දැහැටි දඬු පූජා කළා. දැන් අංගුත්තර නිකායේ තියෙනවා දන්තකට්ට කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා දැහැටි දඬු පූජා කළාට පස්සේ දත් මඳින්න ඒ දැහැටි දඬු පාවිච්චි කිරීමේ ආනිසංස තියෙනවා පහක්. ඒ තමයි හොඳට දැහැටි දඬු වලින් දත් මදිනකොට ඒක ඇස් වලට බලපානවා. ඇස් වලට හොඳයි. ඊළඟට හොඳට දැහැටි දඬු පාවිච්චි කරනකොට ඒකේ මුඛ දුර්ගන්ධය නැති වෙලා යනවා. ඊළඟට රසනහර පිරිසුදු වෙනවා. හොඳට රස දැනෙනවා. ඊළඟට පිතයි සෙමයෙන් ආහාරය වැහෙන්නේ නැහැ. කියන්නේ පිතෙන් සෙමෙන් ආහාරය වැහුණාට පස්සේ හරියට දිරවන්නේ නැහැ, පෝෂණය ඇඟට උරන්නේ නැහැ. එතකොට ඒක නැති වෙනවා කියනවා හොඳට දත් මැන්දට පස්සේ. ඊළඟට ආහාර රුචිය ඇති වෙනවා දෙහැටි දඬු වැළඳීම තුලින්. ඇසට හිත කරයි මුඛ දුර්ගන්ධය දුරු වෙනවා, රසනහර පිරිසුදු වෙනවා. ඒ වගේම පිත සෙමෙන් ආහාර දිරවණයකට බාධා ඇති වෙන්නේ නැහැ. ඊළඟට ආහාර රුචිය ඇති වෙන හොඳට. ඉතින් ඕක තමයි දැහැටි දඬු වැළඳීමේ ආනිසංස දෙන දේනේ Tamanට ලැබෙන්නේ. දෙන දේ Taman ලැබෙන නිසා Tamanටත් මේ වගේ විපාකම ලැබෙනවා. තවක් කෙනෙකුගේ ඇහැට හිතකර ඖෂධයක් විදියට දැහැටි පූජා කළා Tamanටත් නිරෝගී නිස්සංගලක් ලැබෙනවා. මොක දුර්ගන්ධයේ වීම දුරු වීම පිණිස දැහැට දඬු පූජා කරලා මේ දුර්ගන්ධය නැති මොකයක් ලැබෙනවා. ඒ වගේම රසනහර හොඳට දැනෙනවා යාට. ඊළඟට ආහාර අරුචිකම් ඒවා ඇති වෙන්නේ නැහැ. හොඳට ආහාර දිරවන්න ගන්නවා. දැහැටි දඬු පූජා කිරීමේ ආනිසංශ ඒ විදිහට තියෙනවා. ඉතින් ඒකත් ඒ අමතරව මතක් කළේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ පින්වල විපාක ඊට පස්සේ පින්වත්නි අද තියෙන්නේ හරි අපූරු කාරණාවක් මේ සත්පුරුෂයන්ගේ ඇසුර පින්වත්නි පිංහතුන සබ්බි කියල සූත්‍රය ඇතිනේ සූත්‍රී තියෙනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවන් සතන් සද්ධම්ම මඤ්ඥාය සත්තා ගච්චන්ති සුග්ගතින්. සත්පුරුෂයන් සමගමයි ඉන්ට ඕන. සත්පුරුෂය සමගමයි සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් එක යාලු හෙන්ඩ ඕන. සත්පුරුෂයන්ගේ ධර්මී දැනගත්ත කෙනා දෙව්ලෝ උපදිනවා කියලා දිව්‍ය ලෝකේ මාර්ගයේ තියෙනවා. දෙව්ලොවට මාර්ගයේ තමයි සත්පුරුෂයෝ ඇසුරු කරන එක. සත්පුරුෂයන්ගේ ධර්මය අහන එක, ඒ සත්පුරුෂයන්ගේ දහමට দমনය වෙන එක. දෙව්ලොව මාවත. මේ බලන්න මේ කේසකාරී විමාන විමානයේ වත්තුව කේසකාරී කියන්නේ මේ මේ දියණි බ්‍රාහ්මණයෙක්ගේ දුවක්. ඉතින් දවසක් උදේ බමුණෙක්ගේ ගෙදර ඒ තමන්ගේ පියා බ්‍රාහ්මණෙක් කේසකාරී දියණිය පියාගේ ඔළුවේ උකුණ බල බල ඉන්නවා. එතකොට පාරේ ශාන්ත සංසුන් ඉරියව් ඇති තෙරුන් වහන්සේ නමක් පාරේ වැඩම කරනවා පේනවා. අර දියණියට හිතුණා හරි පුදුමයිනේ. ඉතින් ඒ බ්‍රාහ්මණයාගෙන් අහනවා ඈ පියාණනි මේ පුදුමයිනේ තරුණ කාලේ කළු කේස් තියෙන කාලේ ගෙවල් දොරවල් වලින් ඈත් වෙලා මේ කසාවත් දරාගෙන මේ ශ්‍රමණ පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා බිමට යොමු කරපු ඇස් තියෙන්නේ හරි සාන්තයි. මිනිසුන්ගෙන් ලැබෙන දෙයක් වළඳන්නේ හරි පුදුමයි. ඇයි දන්නේ මේ වගේ ජීවිතේවලට මේ මේ තරුණ මේ තරුණ පිරිමි අය මේ විදිහට කැමති වුණේ කියනකොට එතන හිටියා ඒ බ්‍රාහ්මණයා මුණ ගැහෙන්න ආපු බුදුරජාණන් වහන්සේගේ දහම ගැන දන්න කෙනෙක් හිටියා. එයාන් කිව්වා ධෝනි අහපු නිසා මේ කියන්නේ ශාක්‍ය කුලයෙන් නික්මුණ ශාක්‍යයේ ඔටුන්න හිමි වෙලා තිබ කුමාරයෙක් හිටියා. සිද්ධාර්ථ කියලා. ඒ කුමාරයා පැවිදි වුණා. පැවිදි වෙලා ලෞතුරා සම්බුදු බවට පත් වුණා. උන්වහන්සේ මුලැමැදාග පිරිසුදු ධර්මයේ දේශනා කරනවා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ඒ දහං ගෝසාව පැතිරලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් ඒ උන්වහන්සේ පිරිසිදුව දහම් දේශනා කරනකොට අල්ප වූද ඊළඟට මහත් වූද භෝග සම්පත් අතහැරලා ශ්‍රද්ධාවටපත් වෙලා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන කෙටි කරගන්න කියලා තමයි ඔය පැවිදිලා වත්පිළිවෙත් පුරන්නේ. උන්වහන්සේලා අනිත් අයගේ දෙයකින් දෙන දෙයකින් ලැබෙනවා ලද්ද දෙයින් සතුටු වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා සංඝ ගුණ කිව්වා. ඉතින් ඒ වාගේ අය තමයි කව බුද්ධ ශාසනය පිහිට ලැබලා මේ ඉපදී පිටි යන සංසාර ගමනේ දුක නැති කරගන්නවා කියවෝ. ඊට පස්සේ අර මේ කේසකාරී දියණිය අහනවා. ඉතින් ඔහෙ වගේ අපිටත් බැයිද පුරුදු කරන්න? ඇයි දියණිය බැරි? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න ඔය වගේ කසාවක් දැන මේ පොරවගෙන උන්වහන්සේලා භික්ෂු උන්වහන්සේලා කාන්තාව ওই විදිහට කසාවත් පුරවගෙන මාර්ගයේ වනකොට උන්වහන්සේලාට කියනවා භික්ෂුණීන් වහන්සේලා. ගිහි ජීවිතයේ පිරිමි කෙනෙක් ධර්මයේ පුරුදු කළොත් ඔවුන් උපාසකයෝ. උපාසිකාවක් වෙන්නේ ගිහි ජීවිතේ ඉඳලා ධර්මයේ පුරුදු කරන කාන්තාවන් කිව්වා. ඊට පස්සේ කොහේනම් මට බැයිද උපාසිකාවක් වෙන්න පුළුවන් කිව්වා. කොහොමද පුළුවන් වෙන්නේ? ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන දිවි තිබෙන තුරු. ඒ වගේම ධර්මයේ සරණ යන්න ඕන, සංඝයා සරණ යන්න ඕන. මේ විදිහට තෙරුවන් සරණ යන්න ඕන වෙන පිහිටක් පිළිසරණක් පතන්නේ නැතුව. යන්නේනකොට ඉඳින හිටිනකොට නිදාගෙන ඉන්නකොට අවදියෙන් ඉන්නකොට හැම වෙලාවෙම මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා සංඝරත්නයේ සරණ ගියා කියලා තිසරණේ සිහි කරන්න ඕන කිව්වා. ඊට පස්සේ යා හික්මෙන්න ඕන කාරණා පහක. ඒ කාරණා පහ තමයි සත්තු නොමැරීමේ හික්මෙන්න ඕන. සොරකම් නොකිරීමේ හික්මෙන්න ඕන. වැරදි කාම සේවනයේ නොයෙදීමේ හික්මෙන්න ඕන. බොරු නොකීමේ හික්මෙන්න ඕන. ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකීම හික්මෙන්න ඕන. මෙන්න මේ සිල්පද පහ රකින්න ඕන කිව්වා. මේකට කේශකාරී දියණියට පුදුම කැමැත්තක් ඇති වුණේ. කිව්වා මේ උපාසකය මේ මමත් ඒක ඒ විදිහටම කරනවා කිව්වා. ඔබ මට ඒක කියලා දෙන්න දැන් ඔබ මට කියන්නකෝ ඒක සරණ යන හැටි. අරය කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි. දැන් කේශකාරී දියණියක් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. දුතියම්පි තතියම්පි වශයෙන් කියලා පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් බලන්න අර උපාසක මහත්තයා කොච්චර සත්පුරුසයිද කියලා තිසරණේ පිහිටෙව්වනේ. පංචශීලයේ පිහිටෙව්වනේ. එතකොට මේකම සමාදන් වෙලා හිටියා. ඊට පස්සේ දැන් ඒ කේසකාරී දිනේ විටින් විට තමාගේ ගෙදරට ඒ උපාසකයා ඉදදී අහනවා මේ මේ උපාසකේ තව නැද්ද පුරුදු කරන්න. ඊට පස්සේ ජීවිතයේ ඇත්ත ස්වභාවය බලන්න කිව්ව නිතර. මේ ඇඟට ගොඩාක් අය මේ ශරීරයට ආසා විශේෂයෙන් තරුණ ගෑන් ළමයි ගොඩාක් ආසා ශරීරයට බාහිර ශරීරවලට මේ ගොඩාක් අය මේ ශරීරයට ආසා කරන්නේ ඊළඟට බ්‍රාහ්මණයෝ කියනවා තමන්ගේ මුඛයෙන් ඉපදුනේ බමුණෝ කියලා ඔය ඔක්කොම ශාරීරියේ කතානේ කියන්නේ. ඕකේ ඇත්ත බලන්න කිව්වා. ඊට පස්සේ කොහොමද කිව්වා ඇත්ත බලන්න. ඇත්ත බලනකොට මේකේ තියෙනවා කේසුලෝම්නිය දස් සමමස්නහරයට ඇට මිදුළු ආදී ඊළඟ මේ ඔක්කොම දුකකට අයිති දේවල් ආසාව නිසා මේවා උපදින්නේ කියලා මෙයාට චතුරාර්ය සත්‍ය ගැන අසුභ භාවනාව ගැන යම් යම් විදිහට කියලා දුන්නා. මේ කෙල්ල මේවා පුරුදු කළානේ. පුරුදු කරලා පුරුදු කරලා තිසරණියත් පංචශීලියත් ඒවා ආරක්ෂා කරගෙන හොඳට ආර්ය සත්‍ය විමසමින් ශාරීරිය ගැන කල්පනා කරනකොට මෙයාව සතර අපායට වටන යම් සංයෝජනයක් තිබ්බනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ සංයෝජන තුනම ප්‍රහාණය වුණා සෝතාපන්න වුණා. ගිහි උපාසක කෙනෙක්ගෙන් මාවත අහලා තමයි ඒක උනේ. දැන් මම මුලින් කිව්ව මා ගාථාව මතකද? සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවා සතන් සද්ධම්ම මඤ්ඤාය සත්තා ගතන්ති සුග්ගතින් සත්පුරුෂයෝ එක්කම ඉන්න ඕන සත්පුරුෂයෝම ඇසුරු කරන්න ඕන සත්පුරුෂයන්ගේ ධර්මයමයි අහන්න ඕනේ ඒ ධර්මයේ තේරුම් ගන්න කෙනා සුගතිය උපදිනවා කියලා ඈ පසුගිය පස්සේ කාලෙක ඈට ආපු රෝගියකින් ඈ මිය ගියා. මිය ගිහිල්ලා ඉපදුනේ සක්දෙවිඳුගේ බිසවක් වෙලා. සක්‍ර දේවේන්ද්‍රයාගේ බිසවක් වෙලා ඉපදුනා තව්තිසාවේ. ඊට පස්සේ සක්දෙවිඳු තමයි අහන්නේ. ඒ සක්දෙවිඳුගේ ඉන්න දිව්‍යාංගනාවන් අතර ඈම වෙනම බැබලි බැබලි පේනවා. සක්දිවිඳු ඇගෙන් ඇහුවා. යහනේ දිව්‍යාංගනා ඔබට ලැබුණ දිව්‍ය විමානේ හරි සිත් කළු කියලා. මේ කොහොමද මේ පාද පරිචාරිකාව වෙලා උපදින්නේ? දිව්‍ය ලෝකේ උපදින ක්‍රමයක් තියෙනවා පින්වත්නි. ඒ තමයි ඒ දෙවියෙක් ඒ දිව්‍ය ලෝකේ උපදින්නේ සාමාන්‍යයෙන් කුමාර ස්වභාවයෙන්. ඒ කියන්නේ අවුරුදු 16ක විතර ලස්සන ස්වරූපයෙන් තමයි උපදින්නේ. එතකොට ඒ යම්කිසි දෙවියෙක්ගේ අහංගබඩාවේ යම්කිසි දිව්‍යාංගනාවක් ඉපදුනොත් එහෙම ඒ දිව්‍යාංගනාව ඒ දෙවියාගේ පාද පරිචාරිකාව බිසව වෙලා උපදින්නේ. එහෙම නැත්නම් ඔඩොක්කුවේ ළඟ ඉපදුනොත් එහෙම දරු තනතුරේ තමයි උපදින්නේ. ඒ විදිහට තමයි දිව්‍ය පුත්‍රයා, දිව්‍ය දියණිය කියලා එහෙම ඉන්නේ. ඊළඟට සංගීත කණ්ඩායම නම් ඒ පිරිස අතර උපදිනවා. ඒතර තමයි ගන්ධබ්බ පිරිස වෙන්නේ. ওই විදිහට උපදින තැන අනුව තමයි ඒ කොයි විමානයට දෙයා අයිති කියලා එහෙම තීරණය වෙන්නේ. ඒක වෙන්නේ කර්මානුරූපව. ඉතින් මෑ සක්දෙවිඳුගේ ගබඩාව ඉපදුනා. ඒ ඒ අන්තපුර මේ මේ යහන් ගබඩාවේ ඊට පස්සේ ඈ වෙනම මාලිගාවෙන් එළියට යනකොට ඈට පහළ වෙච්ච විමානේ වෙනම තියෙනවා. ඒ විමානේ තමයි සක්දෙවිඳු දැක්කේ. සක්දෙවිඳු අහනවා ප්‍රභාස්වරයි වෛරෝඩි මාණික්‍ය වලින් මේ විමානය තියෙන්නේ. සුන්දර නිර්මාණයක් රණින් කළ වෘක්ෂයන්ගෙන් හැමතැනම සුන්දර වෙලා තියෙනවා. ඔබ මොකද්ද මේ කරපු පින? කලින් කලින්ම මේ විමානයේහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලා ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ තමන්ගේ පුණ්‍ය කර්මය ආනුභවයෙන්. ඒ කලින් උපන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා. සුපුන් සඳ රැස් විහිදා බබලනවා. එතකොට තරු එළියෙන් වැඩක් නැහැ. ඒ නැකත් රාජ්‍යය වන සඳමයි බබලන්නේ. ඔබත් ඒ වගේමයි. අෆ්සරාවන් පිරිවරාගෙන බබලනවා. පින්වත් දෙව්දුව ඔබගේ දර්ශනය අලාමකයි. මේ විමානය ඔබ පහළ වුණේ කවර පිනක් මුල් වෙලාද? තවතිසා දෙව්ලොව සක්දෙවිඳු පිරිවරාගත් දෙවරු බ්‍රහ්ම රාජයා දිහා එක දිගට බලාගෙන ඉන්නවා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ සියලු දෙනා ඔබ දිහා කොයිතරම් බලා හිටියත් සෑහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. කොහොමද මේ දිව්‍යාංගනාවගේ ආනුභාවය? ඊට පස්සේ සක්දෙවිඳු මේ අහපු කාරණාවට ඈ මෙහෙම උත්තර දුන්නා. සක්දෙවිඳුනි දැන් ඔබ මගෙන් ඇහුවේ මේ දෙව්ලොවට මං ආවේ කවර ලෝකයකින් චුත වෙලාද කියලානේ. කසීරට බරණැස කියලා නගරයක් තියෙනවා. අන්නේ නගරයේ මං කේසකරිකා නමින් ඉපදිලා හිටියේ. කේසකරිකා බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ සද්ධාව ස්ථිර සාර එකක්. මං සැක රහිතව හිටියේ. නොකඩකොට සිල්පද රැක්කා. සෝවාන් ඵලයට මමපත් වුණා. මං නියත වශයෙන් නිවන අවබෝධ කරන කෙනෙක් සාග්දවිඳුනි. සාග්දවිඳු කියනවා බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔබගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනවා තමයි. ඒක ස්ථිරසාර එකක්. ඔබ සැකරහිතව ඉන්නවා කියලා හොඳට පේනවා. සිල්පද කඩා ගන්නෑ කියලා හොඳට පේනවා. ඔබ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. පින්වත් දෙව්දුව ධර්මයේ නිසාත් පිරිවර නිසාත් ඔබ බබලනවා. අපි ඔබේ මේ පැමිණීම සතුටෙන් පිළිගන්නවා. මේ ඔබට සුන්දර ආගමනයක් ස්වාගතං කියලා බොහෝම සතුටින් සක්දිවිඳු ඇගේ ගමන පිළිගත්තා. මේ බලන්න තිසරණ සරණට ඇවිල්ලා ඒ එහි ආනිසංස ලබපු එක පුදුම සහගතයි. දැන් පින්වතුනි තෙරුවන් සරණට ඇවිල්ලා පංචශීලයේ රකින්නවා කියන එක සුළුපට දෙයක් නෙවෙයි. දැන් ඉස්සර තියෙනවා රහතන් වහන්සේ නමගේ ජීවිතයක්. උන්වහන්සේ ඊටමත් ඈත කාලයක බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය අහලා මහාන වෙන්න හරි ආසයි. නමුත් අම්මා විතරයි ඉන්නේ. මෙයා කල්පනා කළා දැන් අම්මා විතරයි ඉන්නේ අම්මා බලා ගන්න කවුරුවත් නැහැ. ඒ නිසා මං මට දැන් මහාන වෙන්න ආසයි නමුත් මහාන වෙන්න විදියකුත් නැහැ. ඊට පස්සේ මෙයා මොකද කළේ? ඒ මහාන වෙන්න තී ආසාව තිබ්බට අම්මා නිසා මෙයා මහාන වෙන්න කියන්නේ අම්මා තනි වෙන නිසා. අම්මා ගැන බලන්න කෙනෙක් නැති නිසා. ඇත්තටම සත්පුරුසයි මේ මේ මේ මේ පුතා. ඊට පස්සේ මෙයා කල්පනා කරා එහෙනම් මට මහාන වෙන්න බැරි එකේ මම මුළු ජීවිතේම තුනුරුවන් සරණ රකින්නවා කියලා තුනුරුවන් සරණ රැක්කා. බුදුරජාණන් වහන්සේගේ සරණ ධර්මයේ සංඝරත්නයේ සරණ ඒ තිසරණයට හානි වෙන්න දෙන්නේ නැතුව මුළු ජීවිතේම උදේ හවස තුනුරුවන් සීකර කර ආරක්ෂා කළා. මුළු ජීවිතේ පුරාම මේක කළේ මහාන වෙන්න විදිහක් නැති නිසා. ඒ ජීවිතෙන් චුත වුණා අපේ බුද්ධ ශාසනය දක්වාම දිවුලෝ. ඒ තිසරණ සරණ තවතිසා ඉපදිලා තියෙන්නේ තිසරණ සරණ සමාදන් වෙච්ච නිසා ආනිසංස 8ක් ලැබිලා තියෙනවා සියලු සියලුම දිසාවල් වලට ඕනම පැත්තකට ගියොත් ඔහුට ගරු සත්කාර සම්මාන හම්බ වෙනවා. තෙරුවන් සරණ යෑමේ ආනිසංසයක්. ඒ වගේම හොඳ නුවණක් ලැබෙනවා. තෙරුවන් සරණ යෑමේ ආනිසංසයක්. ඇයි මේ ලෝකේ අන්තාක් අය නුවණ ලැබුවා නම් ඒ සියලු දෙනා තෙරුවන් සරණ ගියායනේ. සියලු දෙවියෝ ඔහු අනුව පවතිනවා. සියලුම දෙවියන් ඒ එයා වචනයක් කිව්වොත් එතනින් එහාට කියන්නේ දැක්කද තෙරුවන් සරණේ ආනුභාවය. කොච්චර කට කැඩෙනකල් කියනවද තිසරණී රැක ගන්න තිසරණී රැක ගන්න කියලා. සියලු දෙවියෝ ඒ වගේම අපමණ භෝග සම්පත් ලැබිලා තියෙනවා දිව් මිනිසුන් අතර ඉපදෙද්දී. ස්වර්ණ හැම රත්තරම් පාට වෙලා තියෙනවා. ඒ වගේම ඕ හැම දිනාටම ප්‍රියමනාප වෙලා තියෙනවා. ඒ වගේම මිතුරන්ට මිතුරන් ස්ථිර බිඳෙන්නේ නැති මිතුරුකම් හැදිලා තියෙනවා. යාළුවා අතාරින්නේ නැහැ යාව. ඒ වගේම එයාගේ කීර්ති යසස හැමදැනම පැතිරිලා තියෙනවා. මේ ආනිසංස අට ලැබිලා තියෙනවා තිසරණී පිහිටීම නිසාම. තිස්වරක් සක්දේව් රජ වෙලා ඉපදිලා තියෙනවා. 75 වතාවක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. මනුලෝ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මනුලෝ ඉපදිලා මහාන වෙන්න ඇවිල්ලා කෙස් බාලා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොටම අරහත්ත්වයටපත් වෙනවා. කොහොමද? ආශ්චර්යයි, අద్භූතයි. තෙරුවන් සරණ යෑම ආනිසංස. තෙරුවන් සරණ යෑම ආනිසංස. මේ ඊළඟ විමානවත්වත් ඒ වගේ. මේ විමානවත්වයේ තියෙන්නේ හරි ලස්සන කාරණාවක්. ඒ තමයි මේ එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාන් වහන්සේකින් ධර්මය අහලා පැහැදිලා තමන්ගේ ගෙදරට හැමදාම සංඝයාට වදින්න සංඝයා හතර නමකට වදින්න ආරාධනා කළා. ගිහිල්ලා ඒ බ්‍රාහ්මණයා ගෙදර වැඩකාර කරන කෙල්ලට කිව්වා හෙට ඉඳලා සංඝයා හතර නමක් හැමදාම වඩිනවා දානෙට. උඹ හොඳට දානි හදලා දෙන්න ඕන කියලා. ඊට පස්සේ දාසිය කැමති වුණා ඒකට. ඉතාම ශ්‍රද්ධාවෙන් හොඳට දානි හදලා තිනවා. ඈ තමයි දානි හදලා දාන ශාලාව හදන්නේ. ස්වාමීන් වහන්සේලාට වඩින්න කියනවා ආසන පනවනවා ඔක්කොම ටික ඈ කළා. එහෙම දන් දීදී ඉඳලා කාලයක් ඔහොම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා ස්වාමීනි මේ ඇත්තටම කියලා දෙන්නකො මටත් මේ බණ ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා සසර දුක ගැන කියලා දුන්නා. සංසාරයේ ආපු හැටි ආපා ආය ආය සංසාරයට වැටීමේ දුක කියලා දුන්නා. ඊට පස්සේ දාසිය අහනවා ස්වාමීනි දැන් ඕක දැන් මේ දුකෙන් නිදහස් වෙන්න මොකද්ද අපි කරන්න ඕන? කිව්ව උපාසිකාව ඉස්සලාම තෙරුවන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න. ඊළඟට උපාසිකාව සිල්පද පහක් රකින්න කිව්වා. පංචශීලය ගැන කියලා දුන්නා. එතකොට කිව්වා ස්වාමීනි අනේ එහෙනම් මාව සමාදම් කරවන්නේ ඔන්න ස්වාමීන් වහන්සේලා මෙයාව තෙරුවන් සරණේ පංචශීලයේ සමාදන් කළා. ආයෙ දවසක් දානි පූජා කරලා ඇහුවා ස්වාමීනි මේ මෙච්චරකින් ඇතිද උපාසිකාව තිසරණ සහිත පංචශීලයේ රකින්නවා කියන්නේ ලොකු දෙයක්. තවත් ජීවිතේ අවබෝධ කරගන්න ඕනි නම් මේ ශරීරයේ යථා ස්වභාවය මේ ශරීරයට ලෝකයා ඇලුම් කරනවා ශරීරයටම ලෝකයා ගැටෙනවා ඊළඟට ඒ නිසා මේකේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න මොකද මේ ලෝක සත්‍යයට උරුම වුණේ දුකක්. ඒ දුක හටගත්තේ ඇලීම නිසා. ඇලීම නැත්නම් ඒ දුකෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ඒ නිදහස් වෙන්න මාර්ගය නම් මේ විදිහට සංවර වෙලා ඉන්න ඕන කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තේරුම් කළ දුන්නා. ඉතින් මෙයා තෙරුවන් සරණ නිතර සිහි කරනවා පංචශීලයේ නිතර සිහි කරනවා ශරීරයේ ස්වභාවයත් සිහි කරනවා සංසාර දුක ගැන සිහි කරනවා. මේ විදිහට සංඝයාගෙන් බණත් අහනවා. මේ විදිහට මෑ ඉඳලා තියෙනවා දම් බෙද බෙදා අවුරුදු 16ක්. අවුරුදු 16ක් ඉඳලා අවුරුදු 16 වෙනි අවුරුද්දේ ඈ සෝවාන් වෙලා. 16 වෙනි අවුරුද්දේ ඈ සෝවාන් වුණා. ඊට පස්සේ මෑ පස්සේ කාලයක කලුරිය කරලා ඈත් ඉපදුනා තවතිසා දෙව්ලොව සක් දෙවිඳුගේ බිසවක් වෙලා. ඒ සාක්දිවිඳුගේ බිසවක් වෙලා ඉනකොට තමයි මොගලන් මහරහතන් වහන්සේගේ ඇගෙන් අහන්නේ මේ සොඳුරු චිත්‍රලතා වනේ දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඕසදී තාරකාවක් වගේ හැම දිසාවම්ම මේ බබලවාගෙන ඉන්නවා. ඔයා ඔබ දැක්කම හිතෙනවා ඔබද සක්කරයා කියලා. එච්චර අනුභවයක් කිව්වා. ඉතින් කොහොමද මෙහෙම වුණේ කියලා. ඊට පස්සේ කියනවා මොගලම් මහරහතන් වහන්සේට අනේ ස්වාමීනි මං අතීත ජීවිතේ මිනිස් දුවක් වෙලා හිටියේ ඒ කාලේ මං 16ක්. අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කළා. සදාහන් ඇස් ඇති මහා යසෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මමපත් වුණා. බලන්න මේ අවබෝධයෙන් තිරුවන් සරණ ගිය කෙනාට නිතර ඉන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියන එක. අටලෝ දහමින් කම්පා නොවන මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සසර දුකෙන් නිදහස් වෙන්න මට හරියට උවමනාව තිබ්බා. ඒකාන්තයෙන්ම මේ කය බිඳිලා ගියේ ආවේ. මේ ධර්මය අවබෝධ කරගන්නට මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නැහැ. ලෞතුරු සැපසලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල් වලින් යුක්තයි. ඈ දිවි දෙවිනි කළා පන්සිල් රැකලා තියෙන්නේ. මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ කියලා. සියල්ල මැඬලන සක්දෙව් රජිඳුගේ මధుර මේ මාර්ගයේ කෙලෙස් කටු කොහොල් නැහැ. කෙලෙස් පඳුරු නැහැ. ඍජුයි. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මඟ පෙන්වා දෙන්නේ. මං ස්ත්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ ධම්මාවතේ ගමන් කරනවාද ඒ මගේ උත්සාහයේ ප්‍රතිඵලය ඔබටත් දකින්න පුළුවනි. සියල්ල මැල්ලෙන සක්දිව් රජුගේ මధుර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැඳවනවා. සක්දිවිඳු විශේෂ සාකච්ඡාවක් මේ විනෝදයක් තිබුණොත් අනිවාර්යයෙන් මේ දෙව්දුවට කතා කරනවා. මාව සතුටින් පුපුදුවන්ට 60000ක් තූර්ය භාණ්ඩ වාදනය කරනවා. කොහොමද මේ පින්වල විපාක? තිරුවන් සරණයි පංචශීලී. ආලම්බ දිව්‍ය පුත්‍රයා ගග්ගර බීම සාදුවාදි සංසය පොක්කර පුස්ස ඔය දිව්‍ය පුත්‍රයන් වීණා දිව්‍ය පුත්‍රයන්ද වීණා මොක්කා දිව්‍යාංගනාවද ඒ වගේම නන්දා සුනන්දා සෝනදින්නා සුචිම්බිකා අලම්බුසා මිස්සකේසි පුණ්ඩරීකා අතිදහරුණි මේ ඒ වගේම ඒනිපස්සා සුපස්සා සුබද්දා මුඳු ආදිනි කියන දිව්‍යාංගනාවන් ඔක්කොම මා කැමැති කැමැති වෙලාවට මාව සතුටු කරවන්න පැමිණෙනවා කියනවා. ඒ දිව්‍ය ලෝකේ ප්‍රසිද්ධ දෙවිවරු ඈ සතුටු කරන්න එනවා. අපි දැන් නටමු, අපි සින්දු කියමු, අපි ඔබව සතුටු කරනවා කියලා ඒ අය නිතර කියනවැවිලා. පින් නොකල උදවියට මේ වගේ දිවිමාන ලැබෙන්නේ පින් කරපු අයටමයි ශෝක නැති තවතිසා දිවියන්ගේ මේ රම්‍ය වූ නන්දනවනය ලැබෙන්නේ. පින් නොකල උදවියට මෙලොව සැපයක් නැහැ, පරලොව සැපයකුත් නැහැ. එනමුත් පින් කළ උදවියට මෙලොවත් පරලොවත් දෙකේම සැප තියෙනවා. තවතිසා දෙව්ලොව දෙවියන් හා එක්වන්න කවුරු හරි කැමති නම් බොහෝ සෙයින්ම කුසල් කරගන්න ඕන. පින් කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැප සම්පත් ලබලා සතුටු වෙන්නේ. මේ දෙව්දුව මොගලම් මහරහතන් වහන්සේට වදාලා. එතකොට බලන්න තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්මය අවබෝධ කිරීමේ තියෙන වටිනාකම ඈගේ තියෙන විශේෂත්වය තමයි පංචශීලයේ දිවි දෙවෙනි කොට රැකලා තියෙනවා. ඈ සෝහන් වෙලා. පංචශීලයේ සමාදන් වීම නිසාම රහත් වෙච්ච රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඈත අතීතේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මානවකයෙකුට මහන වෙන්න ආස හිතුණා. එයාට තාත්තා විතරයි ඉන්නේ මහන වෙන්න විදිහක් නැහැ. නිසා යා කල්පනා කළා එන මං දිවිහිමීමේ පන්සිල් කඩන්න නැතුව රකින්නවා කියලා පැවිදි වෙන්න බැරි නිසා ඒ වෙනුවෙන් පංචශීලී ආරක්ෂා කළා. ඕන හොඳ අදහස් සමහර අය අපිට මහාන වෙන්න විදියක් නැහැ නෑ කිය ඉන්නවා. ඒ ඒ ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. දැන් මේ බලන්න මෙයාලා කරලා ඊට පස්සේ පංචශීලයේ රැකලා මහාන වෙන්න විදිහක් නැති නිසා. ඊට පස්සේ අනෝමදාසී බුදුරජාණන් වහන්සේගේ කාලේ මැරිලා දෙව්ලෝ ඉපදිලා දෙව් මිනිස් ජීවිතවල සැරිසරනවා තවතිසාව ඉපදිලා තියෙනවා මුලින්ම සක්දෙව් රජ වෙලා ඉපදිලා තියෙනවා 30 වතාවක් පන්සිල් රැකපු නිසාම 75 වරක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ පංචශීලී ගැන අහලා පුංචි කාලේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පංචශීල ප්‍රතිපත්තිය ගැන අහලා ඒකේම හිත පිහිටවල එහෙම අරහත්ත්වයටපත් වෙලා. පංසිල් රැකීම යානිසංස. ඉතින් උපනෝපන් ජීවිතේ දීර්ඝායුෂ ලැබලා තියෙනවා. මහත් වූ භෝග ලැබලා තියෙනවා. තීක්ෂණ ප්‍රඥාව ලැබලා තියෙනවා පංචශීලී රැකීමේ ආනිසංස විදියට. ඉතින් ඒ නිසා පුදුම සාගතයි මේ තෙරුවන් සරණ යෑමයි පන්සිල් සමාදන් වීමයි තවත් තියෙනවා මේ සරණාගමනේ සමාදන් වෙච්ච රහතන් වහන්සේ නමක්ගේ විස්තරයක් පදුම බුදු පදුමෝත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ යක්ෂයෝ දෙකෝලක් යුද්ධ කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ ආකාශයේ අඳුරක් මවලා ඒ පිරිස দমনය කරනවා එදා ඒ යක්ෂයෙක් පදුමෝත්තර බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මුළු දිවි හිමියෙන් ඒ සරණ රැකලා උපනෝපන් ජීවිතේ දෙවි මිනිසුන් අතර සැරිසල්ලා අපේ බුද්ධ ශාසනය අරහත්වයටපත් වෙනවා. තිසරණේ රැකීමේ බුදුන් සරණ යෑම. ඊළඟට තියෙනවා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ කල්ප 31ක් බුදුරජාණන් වහන්සේගේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ වැද්දෙක් වෙලා ඒ කැලේ ඉදින් විපස්සී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා වෙන දෙයක් කරගන්න බෑ. ඒතර කල්ප 91ක් සුගති ඉපදිලා අපේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වුණා. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ තව ආජීවකයෙක් හිටියා. එයා නැවක යනකොට නැව කැඩිලා ගිලුණා මුහුදේ. ඒතර මේ නැවේ හිටියා භික්ෂුන් වහන්සේ නමක්. අර ආජීවකයට කිව්වා ආජීවකයේ දැන් මරණය අපි කරා පැමිණෙනවා. ඔබ තෙරුවන් සරණ යන්න. කොහොමද ස්වාමීනි කිව්වේ? මං කියන ඒවා කියන්න කිව්වා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယම්පි තතියම්පි වශයෙන් තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියනකොට මෙයාලා ගිලුණ මොහොතේ. දෙව්ලෝ ඉපදුනා කල්ප 31ක් දෙවි මිනිසුන් අතර ඉපදුනා අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. බලන්න තෙරුවන් සරණ යෑමේ පන්සිල් සමාදන් වීමේ විපාක ඒකයි කොච්චර කියනවාද බලන්න අපේ ධර්ම දේශනා සාරංශයක් ගත්තොත් තෙරුවන් සරණ ගැන කොච්චර කියනවාද ඒ වුණාට මේ ලෝක අසත්පුරුෂ අන්ධබාල ලෝකයක් ගරහන්නෙම තෙරුවන් සරණට ඕව හරියන්නේ ඕවා පොඩි ඒවා කියනවා සරල ඒවා කියනවා ඇදයක් හොයනවා මොකක් හරි මේ තියෙන මල් පෝච්චියක හරි ඇදයක් හොයනවා මේ තියෙන කැටේමක හරි ඇදයක් හොයනවා අසත්පුරුෂ අන්ධබාලයා ඒ Tamanට පිහිටක් සලසලා දෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් වෙහෙසෙනකොට ඒ පිහිට ගන්නෑ. එයා මොකක් හරි ඇදේක මෙල්ලෙනවා. ඉතින් ඒ නිසා මොකක් කරන්නද මේ මනුස්ස ලෝකෙට පින් පුරවා ගන්නවත් මිනිස්සු වෙනවා, පව් පුරවා ගන්නවත් එනවා. පව් පුරවා ගන්න ආපු අය පව් පුරවාගෙන යනවා, පින් කර ගන්න ආපු අය පින් පුරවාගෙන යනවා. මහා බෝධිසත්වෝ ඉපා උපනෝපන් ජීවිත ඉපදෙන්නේ බෝධි සම්භාර පුරණ්ඩයි. තමන් සම්මා සම්බුද්ධත්වයට කුසල් පුරණ්ඩයි මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්ව කාලේ මනස ලෝකෙ උපදීන්නේ. ඒ වගේම ඉන්නවනේ අකුසල් කරන අය අකුසල්ම පුරව ගන්න. ඒ නිසා ඔබ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තව අපි එක විස්තරයක් ඉගෙන ගනිමු. මේ ඊළඟට තියෙන දිව්‍ය විමානෙත් හරිය ලස්සන විස්තරයක් තියෙන මේ බලන්න. මොගලන් මහරහතන් වහන්සේ තමයි දිව්‍යංගනාවකින් විස්තර අහන්නේ පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලිමින් ඉන්නේ හැම දිසාවක්ම බබලන ඕසදි තාරකාවක් වගේ. ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේක ලැබුණේ? සිතට ප්‍රිය උපදවන සම්පත් ලැබුණේ කොහොමද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද කළේ කියලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා මෙච්චර බැබලි බැබලි ඉන්න ආනුභාවය ගැන. ඒකට ඒ දෙව්ලොව දෙව්දුව ගොඩාක් සතුටු වෙලා කියනවා මගේ නිවස තිබුණේ මාළු අල්ලන මිනිස්සුන් ගම්දොරින් නික්මෙන තැන. මාළු අල්ලන මිනිස්සු ගඟට යන්න ගමේ ගමෙන් එළියට යන තැනක් තියෙනවනේ. ආන්න එතන තමයි මගේ නිවස තිබ්බේ. ඒ පැත්තට ඉසිවර බුදුර මහා ඊශ්වර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා පින්ඩ පාති වඩිනවා. ඉතින් මං උන්වහන්සේලාට බත් ව්‍යංජන පැණි පිට්ටු පලාකොළ ලෝන සෝරවික පූජා කරනවා. නිවන් මගේ සිත ඍජු කරගෙන සිටින උන්වහන්සේලාට මම පූජා කරන්නේ බලවත් පැහැදීමෙන් යුක්ත සිතින්මයි. මෑ කරන වැඩි ඒ හරියට වඩින සංඝයාට මොනවා හරි පින්ඩපාත පූජා කරනවා. ඊට පස්සේ සංඝයාගෙන් ධර්මය අහලා චාතුද්දසී පෝයට පුම් පෝයට අටවක පෝයට පාටිහාරි විපක්ෂී පෝයට ඒ දවස්වලට සතර පෝයට මේ අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඒ වගේම අර පාටිහාරයේ සීලේ පොයට කලින් දවසේ පස්සේ පොය දවසේ පොයට පස්සේ දවසේ දවස් 3ක් ඒ වගේ සමහර වෙලාවට සමහර වස් කාලේ වගේ දවස් 15 එක දිගට සීල් රැකලා තිනවා මං හොඳින් උපෝසත සීල් රැකගත්තා හැමදාම සිල්පදවල සංවර වුණා ඉඳුරන් සංවර කරගත්තා කාටත් දම්පැම් බෙදා දුන්නා මං ඒ විදිහටයි gedara ජීවත් වුනේ සතුම් මැරීමෙන් වැළකුණා බොරු කීමෙන් වැළකීලා වචන සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරී හැසිරුනේ නෑ. මත්පැන් පානය කළේ නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. පංචශීලයේ හොඳට ඈ සිහිපත් කරලා හොඳට ආරක්ෂා කරගෙන ධර්මයක් නුවණින් විමසුවා ආර්ය සත්‍යය. දුක ගැනත් දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් දුක නැති වෙන මාර්ගයක්. මේක හොඳට පුරුදු කරපු නිසා මෙයා ධර්මය අවබෝධ කළා. ඉතින් පැතුරුණු යසෝරාවේ ඇති සදහන් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණාය. ඒ පිනෙන් තමයි මට ලැබුණේ මේ මේ ආනුභාවය. සිතට ප්‍රිය උපදවන සියලුම ආනුභාවය මට ලැබුණා. ඉතින් ආනුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මම ওই පින තමයි කළගත්තේ. ඒ ලකුමා කියන දිව්‍යංගනාව කියනවා මම පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපාකමල් වඳින්න. ස්වාමීනි ලකුමා උපාසිකාව භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපාකමල වන්දනා කරනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා පිළිබඳව යම්කිසි මාර්ගඵලයක් වදාළන සේක් නම් ඒ ගැන මම පුදුම වෙන්නේ ස්වාමිනි මං සකදාගාමි ඵලයටපත් වූ බව භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා. මේ ලකුමා උපාසිකාව සකදාගාමි වෙලා මේ ඉන්නේ තවතිසාවේ. තුන් කෝටි 60 ලක්ෂයක් ආයුසාවම. එතකොට ඈලා තවම ඉන්නවා. කුමක ආනිසංසයක්ද? තෙරුවන් සරණ යාම, පංචශීලයේ රැකීම, ඒ වගේම සෝවාන් වීම. සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයක බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා පන්සිල් රැකලා දෙව්ලෝ යනවනේ දෙවිවරු. සාමාන්‍යයෙන් වෙනත් දෙවිවරුන්ට වැඩි ඒ දෙවියන්ගේ ආනුභාවය වැඩියි. වෙනත් දෙවරුන්ට වැඩිය ඒ දෙවියන්ගේ තේජස වැඩි. වෙනත් දෙවරුන්ට වැඩිය ඒ දෙවියන්ගේ ආනුභාවය අනිත් දෙවරු අභිභවා සිටිනවා අධිපතිභාවය වැඩි. බුද්ධ ශාසනයක පින් කරනයි දෙව්ලොව ගියත් වෙනවම පේනවා. ඒකනේ දෙවරු ගොඩාක් සතුටු වෙනවානේ බුද්ධ කාලේ දෙව්ලොව ඉපදෙන අය ගැන. ඇත්තටම බුද්ධ කාලයකින් තොරව බුද්ධ මේ දෙව්ලොව දෙවරු ඉපදෙන්නේ ඉතාමත් කලාතුරකින්. බුද්ධ ශාසනය තමයි දෙව්ලොව දෙවියන්ගෙන් පිරී යන කාලය. මේ බලන්නකෝ ඒ කාලෙම දානි පූජා කළා ඒ කාලෙම මැරිලා ගිහිල්ලා ඒ කාලෙම මේ සංඝයාත් එක්ක කතා බහ කරනවානේ. දැන් අද කාලේ කවුරු හරි දිව්‍ය ලෝකයක මැරිච්ච කෙනෙක් දිව්‍ය ලෝකයක ඉපදුනා කියලා කතා කළා කියලා මොනවා හරි හෝදුවාවක්වත් තියනවද? මොකක්වත් නැහනේ. මේ බලන්න මේකේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඒ තෙරුවන් සරණ යන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. ඊට පස්සේ එයාලා දේවාල සරණ යන එක නැකත් කේන්දර නිමිති ඕවන් හරපින්නාගෙන තිසරණයට හානි කරගන්නේ නැහැ. ඒ වගේම පිනක් දහමක් කරලා බෝධි පූජාවක් තියලා ලෙඩක් දුක සනීප වුනේ නැත්නම් කෝ ඉතින් කොච්චර බෝධි පූජා තිබ්බද කිසි දෙයක් සනීප වුනේ නැහැ රුවන්වැලි සෑයටක් ගියා නැහැ කිසිම පිහිටක් අපිට ඒ ඔක්කොම තිසරණේට තමන්ගේ වෙන හානි මොකද අපි කර්මානුරූපව පින්වතුනි අපේ ජීවිතේට අපි ගෙනාපු ඒවා තියෙනවා. ඒ ගෙනාපු දේවල් ලෙඩ දුක් කරදර මේ සසරේ කංකටලු අපි මේ කර්මයේ නැමැති උලේ ඉඳපු උල ඉඳපු මිනිස්සු జాතියක් වගේ අපි. සසරේ කර්මයෙන් පොදි බැඳගෙන ආපේවා ලිහිනවා. අපි ඒ දුකෙන් නිදහස් වෙන්නයි රුවන්වැලිසෑය වඳින්නේ, ජයසිරි මහබෝධින් වහන්සේ වඳින්නේ, පින් කරන්නේ. මේ කරපු පමණින් සංසාරේ කරගහගෙන ආපේව නැති වෙන්නේ මුගලම් මහරහතන් වහන්සේත් පින්වත්නි මුගලම් මහරහතන් වහන්සේ ඉච්ඡර අනුභව සම්පන්න වෙලා සසරේ කරපු කර්ම ශක්තිය ඉදිරිපත් වෙලා හොරුන් විසින් ගහලා උන්වහන්සේ පිරිනුවම් පෑවා. සසරේ ස්වභාවය දිහා බලන්න. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතවලට මොනව මොනව වෙයිද කියලා අපි දන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ලී අතිසාර රෝගියකින් පිරිනුවම් පෑවා. බුදුරජාන් වහන්සේටත් පිරිනුවම් පාන පාන කාලේ ලෝහිත පක්ඛන්දිකා කියලා රෝගයක් හැදුණා. ඒ තුන් ලෝකෙට අසහාය මහා ශාස්ත්‍රූන් වහන්සේගේ ජීවිතේ තෙවැනි දේවල් සිද්ධ වුණා නම් මේ අපිට මොනවද මේ? ඒ නිසා මේ පොඩි ලෙඩ දුක බුදුරජාණන් වහන්සේ සරණ යන්න එපා ලෙඩ සනීප කර ගන්න අදහසින්. ඒ හැටි කාලේ රඳින්නේ නැහැ මේ පැහැදීම. එයා ලාභ අපේක්ෂාවෙන් තෙරුවන් සරණ යන්නේ. එහෙම නෙවෙයි මේ සංසාර දුක ගැන තේරුම් අරන් තෙරුවන් සරණ යන්න. ඉතින් ඒ නිසා තමයි මෙච්චර උත්සාහ කරන්නේ පින්වතුනි තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ ආරක්ෂා කරගත්තොත් එයාට සුගතියේ දොරටුව විවෘතයි. ඒකටවත් මේ පින්වතුන්ට ධර්මයහන පින්වතුන්ට මාර්ගයේ හරිගස්සලා දීලා මේ අහිංසක මේ දුක් විඳ විඳ යන ජනී ජනයා සූපත් කරවන්නයි මේ මහන්සි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක Taman තේරුම් ගන්න ඕනේ ඒක මේ මේ වරදවා තේරුම් ගන්නේ නැතුව. ඉතින් ওই විදිහට තමයි මේ විමානවත්තු ටික තියෙන්නේ. එතකොට විශේෂයෙන් ওই විමානවත්තු වල තිබ්බ විශේෂ කාරණාව තමයි මේ තෙරුවන් සරණ යෑමත් පංචශීලයේ ආරක්ෂා කර ගැනීමත් තියෙන මේ කාරණාව ඊළඟට තියෙනවා මේ ලුණු කැඳ නැතන් කැඳ වතුර පූජා කිරීමේ ආනිසංශයක් ගැන අපි ඒ කාරණාවත් තේරුම් ගනිමු. ඒක සිද්ධ වුණේ මේ විදිහට. ඒ තමයි කාශ්‍යප මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සද්දවසක් නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා උන්වහන්සේ නැගී හිටියා. එදාට උන්වහන්සේට කවුරු හරි දානයක් පූජා කළොත් එහි විපාක එදාම ලැබෙනවා. උන්වහන්සේ දිවසින් බැලුවා. බලනකොට පේනුණා එක මිනිසෙක් එක ආච්චි අම්මා කෙනෙක් ගෙදරක පිළිකන්නේ ඉන්නවා අසරණේ යන්නේන කෙනෙක් නැතුව පාරයිනේ තියෙන ගෙදරක පිළිකන්නේ ඉන්නවා ඒ ගෙදර මිනිස්සු ඒ මිනිසයාට කැඳ ටිකක් බොන්න දෙනවා එතකොට බැලුවා කවුද කියලා මෙයා එක්තරා පවුලක කුමාරිකාවක් ඒ ගෙදර ඔක්කොටම හැදුන වසංගතයක්. ඒ වසංගතය හැදුනට පස්සේ ගෙවල් සීල් කරනවා එළියට එන්න දෙන්නේ නැහැ. ඒ එක්කෙනෙකුට හැදුනොත් ඔක්කොටම හැදෙනවා. ඒකෙන් බේරෙන්න තියෙන්නේ ඒ හැදුන අය ඔක්කොම ටික ගෙදෙට ඒ ගෙදර අය ඔක්කොම සීල් තියෙනවා ජනෙල් දොරවල් වල මිනිස්සු එන්න දෙන්නේ නැහැ. ඒ ඇතුලේ හිටියොත් හැදෙන්නේ නැති කෙනෙක් එහෙම එයා බිත්තිය කඩාගෙන හොරෙන් පයින්නවා. මිනිසුන්ට හොරෙන් පයින්නවා. එහෙම තමයි ඒකෙන් බේරිලා තියෙන එකට කියනවා අහිවාතක රෝගය කියලා. වසංගතය. එහෙම බිත්තියක් කඩාගෙන මේ කෙල්ල පැනලා ඈත ගම්මානකට ගියා යන්නේ නමක් නැහැ. ඔය ගෙදරක පිළිකන්නේ හිටියා. කැඳ බිබී මිනිස්සු දෙන දෙයක් බිබී හිටියා. දැන් ආච්චි අම කෙනෙක්. ඉතින් මේ ආච්චි අම්මා දැක්කා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ දැක්කා ජීවිත තුනකට කලින් තමන්ගේ අම්මයි තමන්ගේ මව් පිහිට වෙන්න ඕන කියලා එතෙන්ට වැඩම කළා. එතෙන්ට වැඩම කරලා ඒ මහකශ්‍යප මහරහතන් වහන්සේ දුටුවා ඒ ආච්චියම පිළිකන් ඉන්නවා එදා උදේ ලැබිලා තියෙන කැඳ ටිකක්. ඉතින් ඒ මහකාශ්‍යප මහරහතන් වහන්සේ අර ගෙදර දොරටුව ළඟට යන්නේ නැතුන් අර ආච්චියම්ම ළඟට පිණ්ඩපාත වැඩියා. ගෙදර මිනිස්සු පිණ්ඩපාතේ ගේනකොට ඒ මහකාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවේ අර ආච්චියම්ම දිහා. ගෙදර අය ආපස්සට ගියා. අර ආච්චි අම්මා කල්පනා කළා කොහොමද මම මේක දැන් දෙන්නේ කියලා කල්පනා කරනකොට මේ පාත්‍රය දික් කළා. අර ළඟ උදේ හීතල වෙච්ච ලුණු කැඳ ටික යාච්චාම පාත්‍රයට දැම්මා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ එහෙම වැඩලා ඒ ආච්චි අම්මර පේන තැනක ඉඳලම කැඳ ටික වැළඳුවා. මෙඳලා කිව්වා ආච්චි අම්මා සන්තෝෂයටපත් වෙන්න ඔබ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. කිව්වා ආච්චා මේ ඔබ මගේ ජීවිතේ ජීවිත තුනකට කලින් ඔබ මගේ අම්මා වෙලා ඉපදිලා තියෙනවා කියලා. ආර ආච්චා මට පුදුම සතුටුයි. බුද්ධම සන්තෝසෙන් හිට එදා රාත්‍රියේ සීතල වැඩි වෙලා ඒ ආච්චියම මැරුණා. සාග්දෙවිඳු දිවසින් දැක්ක ඕක. සාග්දෙවිඳු බලනවා බලනවා රාච්චියම ඉපදිච්ච තැනක් පේන්නේ. ආන්න ඒ වෙලාවේ තමයි සාග්දෙවිඳු මේ කාරණාව අහන්නේ. ස්වාමීනි ඔබ වහන්සේගේ පිණ්ඩපාතේ වැඩලා ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩලා නිවසක් ළඟ නිහඬව හිටියන ස්ත්‍රියක් අර කැඳ පූජා කළේ දිලිඳුයි දීනයි අනුන්ගේ ගෙවල් වලින් හිඟාකකා යැපෙන මේ කාන්තාව මහා කාශ්‍යපයන් වහන්සේ ඇය කොහෙද ඉපදුනේ ඔබ වහන්සේට දංකුඩ කැඳ වාගයක් දංකුඩ බතක් වගේ දෙයක් තමයි පූජා කරගත්තේ ඇය කොහෙද ඉපදුනේ කියලා අහනවා සක්දෙවිඳුනි මම පින්ඩපාතේ ඇරිලා ගියක් ඉදිරිපත් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි. ඒ ගෙදර නාකි ස්ත්‍රියක් හිටියා තමයි දිලිඳු දීන අනුන්ගේ නිවස් වලින් යැපෙන. ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා. මාහට ඇගේ අතින්ම දංකුඩ බතක් පූජා කළා. කැඳ වර්ගයක්. දංකුඩ කැඳ. ඊට පස්සේ ඇගේ සිරුර අත්හැරියා. ඈ චුත වුණේ ඒ දුක්ඛිත මිනිස් ස්වභාවයෙන් නිදහස් වෙලයි. මහා 이르දිමත් දෙවරු ඉන්න නිම්මාන රතී දෙවිලු ඉපදුනා. අම්මෝ දංකුඩඩිංගිත්තක්. දංකුඩඩිංගිත්තා පොඩි කැන්ද චුට්ටක්. පූජා කරලා ඉපදුනා කියනවා නිම්මාන රති හිත පහදවාගෙන. මහා ඒ එකට හේතුව තමයි හිතේ පැහැදීමත් මහාකච්චෝ මහරතනාසගේ ගුණ කඳත්. ඊට පස්සේ කියනවා ඇත්තෙම හරීම අසිරිමත්. ඒ දුප්පත් කාන්තාව මහාකච්චෝ මහරහතන් වහන්සේ කෙරෙහි ඊටා හොඳින් දානේ පිළිගන්වලා තියෙනවා. ඒ දානේ පූජා කරගත්තොත් අනුන්ගේ නිවෙස්වල හිඟමනේ ගිහින් සොයාගත්තු දේනුයි ඒ දානේ සමෘද්ධිමත් වුණා. අනේ මෙයාට ওই කැඳඩින් එක්කත් වක් ලැබුණේ හිඟා කාලා. අනේ ඈගේ දානේ මහත්ඵල වුණානේ. සියලු අංගපසංගින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමහිසිය බවට පත් වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ දංකුඩ දානේ විපාකෙන් සොළොස්වෙනි කලාවටවත් වටින්නේ නැහැ. ඒව වටින්නේ නැහැ කොහොමද? දැන් මෙයා නිම්මාන රතේනි. ලක්ෂයක් අහවණු අස්වයෝ වෙලඹු ලක්ෂයක් අස්ව රත සුන්දර මිනි කඩොල් ආභරණ ලක්ෂයක් කන්‍යාවෝ කවුරු හරි කෙනෙක් දුන්නොත් එහෙම මේ දංකුඩ දානින් සොළොස් කලාවෙන්වත් එකක් තරම්වත් වටින්නේ නැහැ කිව්වා. කියනවා හේමවත කියන වටිනා ඇත්තු జాතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රතරෝදේ හැඩයට කරකැවී ගිය ඇත්දල්ල තියෙනවා. රණින් කරපු ආභරණ වලින් ඒ ඇත්තුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. ඒ බඳු සෝභමාන වූ ඇතුන් 100ක් ලැබුණත් දංකුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ කිව්වා. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සිව් මහා දිවයිනට අධිපති වෙලා සක්විති රාජපදවියට පත් වෙනවා නම් දංකුඩ දාන විපාකයෙන් සොළොස්වෙනි කලාවට කලාවෙන් කලාවට තරම්වත් වටින්නේ නැහැ කියනවා. සක්විති රජකමවත් මේ බලන්න පුංචි දංකුඩ ටිකක් පූජා කරලා මහා කස්සප මහරහතන් වහන්සේට හිඟමනෙන් ලැබිච්ච අර මේ උපාසිකාව මේ හිඟමනෙන් ලැබිච්ච ටික මහා කස්සප මහරහතන් වහන්සේට සීතල වෙච්ච දංකුඩ කැඳක් වගේ එකක් එහෙම පූජා කළේ කොච්චර ආනිසංස ලැබුවද දැන් නිමානලා තියෙන්නේ කියනවා මේ බලන්න උතුම් සත්පුරුෂයන් වහන්සේලා විශේෂෙහි පිනක් කරගත්ොත් ආනිසංස. ඉතින් ඒ නිසා අපි ඉදිරියට තව කතා කරමු ඒ තව තව මේ පින්කම් කරන එකේ ආනිසංස ගැන කෙසේ නමුත් තෙරුවන් සරණ යෑමේ යෑමේ පන්සිල් සමාදන් වීමේ සහ උතුම් ගුණවතුන් කෙරෙහි පුංචි දෙයක් නමුත් දන් දීමේ විපාක තමයි අද දවසේ අපි දිවසින් දුටු දෙව්ලෝ සැප දහම් වැඩසටහනින් කතා කළේ. ඒ නිසා මේ කරුණු කාරණා ඉගෙන ඉගෙන කියා ගන්න ඔබගේ ජීවිතේ පිනෙන් පිරේවා කුසලයෙන් පිරේවා බුදු සසුනේ බොහෝ පිං රැස් කරගෙන ඔබට මෙලෝ පරලෝ සැප සම්පත් සැලසේවා කියලා එක හිතින් සේත් ප්‍රාර්ථනා කරනවා ගෞතම සසුනේ පීඨ ලැබේවා කියමින්. ඒ වගේම අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ කොරියාවේ සේවයේ නියුතු මාතර ඌරුබොක්කේ පදිංචි පින්වත් සුරංග කංකානම්ගේ මහත්මයා විසින්. ඉතින් අපි මේ රැස් කරගත් සියලු පින්බලෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ලෝකයටත් කොරියාවටත් ලංකාවටත් කොහෙටත් ව්‍යසනයක්ව පැවතුණු කොරෝනා වසංගතේ දුරින්ම දුර වෙලා මේ මිනිස්යාට සතුට සැනසෙල්ල නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා අපි මේ පින්බලෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වේවා සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා පින් පමුණුවනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවන අනගාരിക මෑණිවරු ඒ වගේම පැවිදි අපේක්ෂක දූපුතුන් ධර්මාබෝධි ලබත්වා කියලා අපි පින් පින් පමුණුවමු. ඒ වගේම සුරංග කංකානම්ගේ මහත්මයාට ධර්මීය මාර්ගයට පැමිණෙන්න එතුමාට උපකාර කළ පින් දහම් කටයුතු වලට යොමු කළ දිලූකි දුලිකා දිල්හානි මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට ගෞතම සසුනේ පීඨ ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. සුරංග කංකානම්ගේ මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. බොහෝ පින් දහම් කුසල් දහම් වලින් ඔබගේ ජීවිතේ පිරේවා. ඒ වගේම සංසාර දුකෙන් නිදහස් වෙන්න අද මේ කළ ධර්ම දානයේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. ඒ තමයි අපගේ මේ ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන්විදුලියේ ධර්ම දාන පවත්වන සියලු දෙනාට ඒ වගේම ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට ඔබ කාටත් මේ පින් බලයෙන් ඔබගේ ජීවිතේ පිනෙම් කුසලයෙන් පුරවා ගන්න වාසනාව ලැබේවා සුගති රැකවරණේ සැලසේවා නිවන් සම්පත්තිය සැලසේවා මේ පින් ඒ සඳහා හේතු උපකාර වේවා කියලා සතුටු සිතින් පින් පමුණවනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්මදේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.